අප්‍රේල් මස දෙවැනි දින සිට සම්පූර්ණ මුහුණ ආවරණය කරගන්නා ලද ආරක්ෂක හිස්සසුම් පැළඳීම සම්පූර්ණයෙන්ම තහනම් වෙනවා. ඒ අනුව යතුරු පැදිකරුත් පසුපැදිකරුත් දෙදෙනාම මෙම මා සඳහන් කරපු ආකාරයේ අනුමත ආරක්ෂක හිස්සසුමක් පැළඳීම අවශ්‍ය වෙනවා. ආරක්ෂක හිස්සසුමක් පැළඳ නොයාම යතුරු පැදිකරු වෙන්න පුළුවන්, පසුපැදිකරු වෙන්න පුළුවන්. රුපියල් 500ක දඩමුදලකට යටත් වන වරදක් ඒ අනුව යන එළඹෙන අප්‍රේල් මාස දෙවැනි දින සිට ක්‍රියාත්මක කරනු ලබන්නේ එම නීතියයි.